දර්ශන සේනානායක මහත්මයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අවසරයි ස්වාමීන් වහන්ස මට පොඩි ප්‍රශ්නයක් තිබ්බ මම මේක දැනගෙන හිටියා වුණත් මට මේ වෙලාවේ අහන්න අවසරයි අපි අපිට දැන් අභිධර්මයේ ගණන් ගන්නකොට එක එක වරකට එක සිතයිනේ අපිට ඉපදෙන්නේ කර්මුණක් යොමු කරගෙන ඒකට ස්වාමීන් වහන්සේ දැන් අපිට S2ක් තියෙනවා කන් දෙකක් තියෙනවා. නාසය ගත්ත උනත් මම දන්නේ ඒක දෙවිදියකට ගන්නවද කියලා කොහොමත් ඇස් දෙකයි කන් දෙකයි තියෙනවා. ඒකට ස්වාමීන් වහන්සේ එතනදී අපිට ඇස් දෙකෙන් රූප බලන්නේ එක එක හැකින්ද ඒ රූපේ බලන්නේ නැත්නම් ඇස් දෙකෙන්මද ශබ්දයක් ඒ විදියද කියන එක මට පොඩි ගැටලුවක් හැමදාම ආවා හිතට මේක හොඳ අවස්ථාවක් නිසායි මම ඔබ වහන්සේගෙන් මේ ප්‍රශ්නේ හෙව්වේ ස්වාමීන් වහන්සේ. ආ ආ එතකොට දැන් අපේ සිත කියන එක අතිශයින්ම වේගවත්නේ. දැන් සිත් අවම වශයෙන් එක රූපයක් ඇති වෙලා නැති වෙන කාලය තුල සිත් 17ක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක චිත්ත වීතියක් ඉවර වෙන්න පුළුවන්. එහෙමයි. එහෙමයි. චිත්ත වීතියක් ඉවර වෙන්න හොඳටම වෙලා තියෙනවා. එක රූපයක් ඇති වෙලා නැති වෙනවා. ඒ නිසා අපිට දැන් ඔබතුමිය පොඩ්ඩක් උත්සාහ කරන්න විද්‍යා භෞතික විද්‍යාවට අනුව කොහොමද ඒක කියලා වෙනම පැහැදිලි කරගන්න ධර්මයට අනුව පැහැදිලි කළොත් එක කනකින් එක શબ્දයක් අහලා අනිත් කනෙන් තව શબ્දයක් ඒ වෙලාවෙම අහන්න පුළුවන් කොමක් නිසාද එක શબ્දයක් ඇහිලා ඒක නිරුද්ධ වෙන්න චිත්තක්ෂණ 17ක් යනවනේ එතකොට එතන එක චිත්ත වීතියක්. ඒ ආරමුණු කරමින් සෝත විඥාන සම්පටිච්චන සම්තීර්ණ වොත්තපන ජවන ඔක්කොම ඇති වෙලා නිම වුණාට පස්සේ ඊළඟ චිත්ත වීතියෙන් අනිත් ආරමුණ ආරම්භණය කරන්න කිසිම බාධාවක් නැහැ. එතකොට එකවරම mm-hmm. එකවරම සිද්ධ වුණා වුණත් එකවර කියලා කිව්වට රූප කලාපයක ආයශ. ඉතින් රූප කලාපයක ආයශ තුල සිද්ධාහතක් ඇති වෙනවා. තර සිතේ ක්‍රියාකාරීත්වය දක්වන්නේ ඇසිපිය හෙලන තරම් කුඩා ක්ෂණයකදී එහෙම නැත්නම් අසුරු සනක් ගන්න තරම් කුඩා ක්ෂණයකදී 1 2 3 4 කියලා කෝටි ලක්ෂයක් පමණ සිත් ඇති වෙන්නට පුළුවන් කියන බවයි ධර්මයේ පැහැදිලි කරන්නේ. ඒ තරම් වේගවත් සිත. ඒ වේගවත් බව වැඩි නිසා රූප කලාප කොච්චර කොච්චර එකවර සිද්ධ වුණත් කොච්චර ශනිකව සිද්ධ වුණත් ඊට වඩා ඉදිරියෙන් වේගවත් 1000ක් ගුණයක් ඉදිරියෙන් සිත තියෙන නිසා අර හැම එකක්ම වෙන වෙනම හඳුනා ගැනීම හැකියාව තියෙනවා. හොඳයි මම තුළ මිනිස් කයක් තුළ ඒක භෞතිකව කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ටිකක් භෞතික විද්‍යාවත් එක්කලා විමසලා බලන්න මේ ධර්මානුකූලව අර එහෙම ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපට ඕන නම් එක කනකින් එක දෙයක් අහගෙන අනිත් කනෙන් අනිත් දෙයක් අහන්න ඕන නම් පුළුවන්. මනස පුහුණු කරනවා. එක හැකින් එක් දෙයක් බලාගෙන අනිත් තැන් අනිත් දෙයක් බලාගෙන ඕනනම් එහෙම කරන්න මනස මනසේ හැකියාව තියෙනවා. එහෙමයි සම්මන්ත. ඒකට කිසි බාධාවක් මොකද ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපේ චිත්ත සිත කියන එක ඒ තරමට වේගවත් නිසා අපිට ඒ දෙකෙන් ඉවර ගන්න පුළුවන් කියන එක වහන්සේ කියන්නේ ඕන තරම් ගන්න පුළුවන් ඒ ඒ නිසානේ දැන් අපිට ඇසිනුත් පෙනෙද්දි කනෙනුත් ඇහෙද්දි අතිනුත් වැඩ කරද්දි තව දේවල් හිත හිත කොච්චර જાති අපි එකපාර කරනවද එකපාර කරනවා වගේ දැනුණාට ඒ එකපාර නෙමෙයි වෙනස් වෙනස් දැන් බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පානකොට උන්වහන්සේ එකවර ශරීරයෙන් ජලයයි ගින්නයි පිට කළා කියලානේ කියන්නේ. ඒතර එකවර පිට කළා කිව්වට එකවර පිට කරන්න බෑ. බෑ. තේජෝ කසින සමාපත්තියට සමවැදලා ඒන් නැගිටලා ගින්න පිට වෙන්න අධිෂ්ඨාන කරන්න ඕන ආපෝ කසින සමාපත්තියට සමවැදලා ඒන් නැගිටලා ජලය නිකුත් වෙන්න අධිෂ්ඨාන. ඒතකොට මේක දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් අල්ලන්න බැරි තරම් අතිශය වේගවත්ව දෙපැත්තට හසුරවන්න පුළුවන් බුදුහාම. ඉතින් ඒ හැකියාව අපි හැමෝගෙම සිත්තල තියෙනවා. ඒ මට්ටමට පුහුණු කරලා නැති ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. මොකද බුදුහාමුදුරන්ගේ චිත්ත වේගය විතරක් අපට වඩා චිත්තක්ෂණ ගාන වැඩි නැහැනේ. ඒත් ඔය ඒ එක ඇස්පියනවා එක ඒ ඇති වෙන ගාන ඔය චිත්තක්ෂණ 17 ඔය විදිහටම තමයි. ඉතින් ඒක උන්වහන්සේට එහෙම හසුරවන්න පුළුවන් නම් හසිරවීමේ ප්‍රශ්නයක් නෙමෙයි නතන තියෙන්නේ. නෙමෙයි තියෙන්නේ. ආ. එහෙම. අප්‍රමාණ පින් සම්මානස තේරුණා ඔබ හන්ට අප්‍රමාණ පින් තේරුවන් සන්නසෝනා.